දිනාතක් තේලියට ධර්ම ශ්‍රවණය කොට ඇති මේ පින්වතුන් විසින් දැන් මේ භගවා කියන බුද්ධ ගුණය සම්බන්ධවයි ඒ සවන් දෙන්න සූදානම් වන්නේ. එනිසා අපි කාර්මිකව ආරාධනා කරනවා භගවා කියන බුද්ධ ගුණය නිමාවන තුරු හිතේ සමාධියෙන් ධර්ම ශ්‍රවණය කෙරෙත්වා කියලා අපි ආරාධනා කරනවා. තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණයෙන් අනන්තයි නුවණින් අනන්තයි ගුණෙන් අනන්තයි, තේජසෙන් අනන්තයි, විරුද්ධියෙන් අනන්තයි, පාරමිතා සම්භාරයෙන්ද අනන්තයි. ඒ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය ලෝතර බුදු කෙනෙකුන් වහන්සේ විසින් මුළු බුද්ධ ජීවිතේ පුරාම වෙන කිසිවක් නොදකා බුද්ධ ගුණම දේශනා කරනසේක් නම් ආයුෂ් කාලකේ අවසන් වෙනවා බුද්ධ ගුණ කියා නිමවන්නේ නැත කියන එක පූර්වාචාර්යයන් වහන්සේලා මැනවින් සඳහන් කළා තියෙනවා. බුද්ධෝ කී බුද්දස්ස භණෙය වන්නං පප්පම් චිතේ අඤ්ඤම දාසමානෝ ඊයේත කප්පෝ චිරදී ගමන්තරේ වන්නෝන කීයේත තථාගතස්සාති මේ ගාථාවෙන් කියවනේ තේරුමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකු විසින් මුළු ජීවිතේ කාලය තුලම බුද්ධ ගුණ වර්ණා කරනසේක් නම් ආයුෂ් කාලේ අවසන් වෙනවා බුද්ධ ගුණ කියන්නේම නොවෙනවා කියන එක මේ ගාථාවෙට තේරුමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ වාක් විලාසය විසිතුරුයි අපවැන්නෙකු විසින් එකවරක් බුද්ධෝව කියන කෙටි කාලය තුළ අනදමාහිමියන් වහන්සේට පුළුවන් වචන 8ක් කතා කරන්න. බුද්ධෝව කියන වචන 8 වාරයක් කියන්න පුළුවන්. අනදමාහිමියන් වහන්සේ එකවරක් බුද්ධෝව කියන ගුණපදයේ කියනකොට සරුවක්ඥන් වහන්සේට පුළුවන් වචන 16ක් කියන්න. එතකොට සාමාන්‍ය කෙනෙක් එක වචනයක් කියන කෙටි කාලය තුළ සරුවක්ඥන් වහන්සේට පුළුවන් වචන 128ක් කියන්න. ඒ තරම් සරුවක්යන් වහන්සේගේ වාක් විලාසය විසිතුරුයි. හැබැයි අංග අතකින් යුක්තවයේ බ්‍රහ්මස්වරයෙන් යුක්තවයේ දේශනේ පවත්වන්නේ. වචනෙන් වචනේ අකුරෙන් අකුර වෙන වෙන විදිහට තමන් වහන්සේගේ දේශනා විලාස විසිතුරුයි. මොකද කාරණය? සාරා සංඛ්‍ය කල්පලක්ෂයකටත් පෙර සලසා සංඛ්‍ය කල්පලක්ෂයකටත් පෙර විසා සංඛ්‍ය කල්පලක්ෂයකටත් පෙර සිට පවත්වාගෙනාව වාක් සුචරිතානුභාවය බලයෙන් ලැබුණා වූ විසිතුරු වාක් විලාසයක් සතහාගතයන් වහන්සේට කියලා. ඥාසයේගේ හනු යුගලය දොළොස්වක් චන්ද්‍ර වේකාවක් මෙන් කවාකාරයි. එනිසා ඒක හනු පන්තියක දන්ත පන්තියේ තියෙන 20ක්. නිසා ධානුව තුළ සම 40ක් දන්තයන් උස්මිති නොවේ මුතු ඇට පෙළක් වෙන පිහිටා තියෙනවා. එවාගේම දෙකල බොහෝම ලෙහෙසියෙන් කියවන්න අරින්න පහසු හැටේට බර නැතුව පවතිනවා. එවාගේම જીවහා ධාතුව jigу jigෙන් පළලෙන් තුනේ භාවයෙන් පවතිනවා. තුනේ භාවයේ කොච්චරද කියලා නම් ඒක ඊටාම සිවුම් බවට හරවලා පෙන්වන්න පුළුවන්. දෙකන් සිලුව නාසිදුර පරිමන්ින්න පුළුවන් දිවෙත්. මොහොන වහන්න පුළුවන් බෝසංගල වහන්න පුළුවන් දිව ධාතුවේ. ඒ කර්මයට දිව බඳුවල් මල් බඳු යද මල් පෙට්ටක් වාගේ බොහොම රක්ත වර්ණයෙන් කුණී භාවයෙන් යුක්තයි. ඉතා ඉක්මනින්ම වචන හසුරවන්න පුළුවන් දිව කුණී නිසා. ඒ වගේම නාභියේ පටන් ස්වර උච්චාරණය කරන කර්ණස්ථාන දක්වාම වාතෙන් පිටෙන් සෙමින් බාධාාවක් නැතුව විසුද්ධව පවතිනවා. වේරණාවේ විසුද්ධව පවතිනවා. එවාගේම විස්සත් මංජු විඤ්ඤය කවණීය අවිසාරේ බින්දු ගම්බීර නින්නාදි කියන අංග 8කින් යුක්තව මధుර මනෝහරව ඒ වචන පිට වෙනවා. එවැනි වචන විලාසයක් ඇති සරුවක්ඥන් වහන්සේ විසින් මුළු බුද්ධ ජීවිතේ පුරාම බුදු ගුණම දේශනා කරන සේක්නම් බුදු ගුණ අවසන් වන්නේ නැහැ කියන එක එදාතාව සඳහන් වෙනවා. ඒ අනන්ත බුද්ධ ගුණයන් සියල්ලම එක එක ගුණ පදයක් පාසා සම්පින්දනය වී තියෙනවා. පින්තුන් කවුරුත් නිතර භාවිතා කරන නිතිසෝ ගාථාවේ ගාථා පාඨයේ තියෙන ගුණ පද 9ක්. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාකරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධ භගවා කියලා. මේ එක එක ගුණයක් පවා අනන්තයි. එක එක ගුණයක් ඇතුළ ඔක්කොම ගුණ සම්භාරයේ සම්පින්දණය වී තියෙනවා. බුද්ධානුස්සති භාවනාවක් වඩන්නෙකුට ඒක හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඒ සියලුම ගුණස්කන්ධයන්ගේ මුදුන තමයි භගවා කියන මේ ගුණපදය. මේ භගවා කියන ගුණපදයේ සම්බන්ධ මේ මාතෘකා පාඨය පටිසම්භිදා මග්ගපාළියේ දැක්වෙන ගා සූත්‍ර පාඨයක්. ඒ සූත්‍ර පාඨයේ තේරුම ඉස්සෙල්ලා සොයා බලමු. භගවාති මේ තණ්හා මම්මා කරා කතං භගවා කියන මේ ගුණ නාමය මහා මායා මෞබසෝන් වාසයේ ලැබූ නමක් නෙමෙයි. මහා ප්‍රජාපති ගෝතමීන් වාසයේ ලැබූ නමක්ද නෙමෙයි. නැතිතරා කතං සුද්ධෝදන මහ රජුරුවන් ලැබූ නමක් නෙමෙයි. නබාතරා කතං නන්ද ආනන්ද ආදී සහෝදර කෙනෙක් ලැබූ නමක් නෙමෙයි. නබාගිනියා කතං රූපනන්ද ආදී ජනපද කල්යාණ ආදී සහෝදරියක් ලැබුව නමක්ද නෙමෙයි. දැන් ඥාති සාලෝහිතේ කතං සාලිය නෑයන් ලැබුව නමක්ද නෙමෙයි. නමිත්තාමච්චේ කතං හිත මිතුරන් ලැබුව නමක්ද නෙමෙයි. න සමන බ්‍රාහ්මණේ කතං මහාන බමුණන් ලැබුව නමක්ද නෙමෙයි. න දේවතාය කතං දෙවියන් බ්‍රහ්මයන් ලැබුව නමක්ද නෙමෙයි. එසේනම් මේ නම කොහොමද භාවිතා වෙන්නේ? විමුක්ඛන්තික මේකම් බුද්ධානම් භගවන්තානම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලෝතර බුදු වෙන බෝධි මූලයේදී විමෝක් ශාන්ත කියන තැනකටපත් වුණා මොනවද මේ විමෝක් ශාන්ත කියන්නේ අරිහත් ඵල චිත්ත අරිහත් ඵල ඥානය තථාගතයන් වහන්සේ එක මාසනයකදී සරුවක් නිකාඥාන ප්‍රතිලාභ කරමින් සතර මාර්ගයට සතර ඵලයටපත් වුණා එන් අරිහත් ඵලයට කියන විමෝක්ෂාන්ත කියලා. විමෝක්ඛාන්තකනේතම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සහසබ්බඤ්ඤිත ඥානස ප්‍රතිලාභා සත්‍තිකා පඤ්ඤති අරිදම් භගවාති. ඒ විමෝක්ෂාන්ත කියන නිදහස් වීමේ නිදීමේ අවසාන තැන වෙන සරුවක්නිකාඥාන ප්‍රතිලාභයෙන් අරිහත් ඵලයටපත් වෙන වෙලාව විමෝක්ෂාන්තයයි ඒ විමෝක්ෂාන්තයට පැමිණෙනකොටම ඒ ප්‍රතිලාභ කර ගන්නා ලද ගුණස්කන්ධයේ නිමිති කරගෙන සත්‍තිකා පඤ්ඤාති ප්‍රත්‍යක්ෂ වශයෙන් පනවනු ලබන දක්දක් තමයි භගවා කියන මේ ගුණ පාඨය. දැන් ළඟට අපි සලකා බලමු මේ භගවා කියන ගුණය සැබවින්ම තමන් වහන්සේගේ සංකාමයේ विद्यमान වන සීලමු ගුණයන්ගේ නායකත්වය දරන ගුණයක් ප්‍රධානත්වය දරන ගුණයක් ඒ සම්බන්ධව විසුද්ධි මාර්ගයේ දැක්වෙන ගුණ පාඨ හයක් භාග්‍යවා භංගවා යුත්තෝ භගේහිච විභත්තවා භත්තවා වන්ත ගමනෝ භගවා නාමතතෝ භගවා තේන උච්චති භාග්‍යවා භග්ගවා භගයෙන් යුත්තෝ විභත්තවා භත්තවා වන්ත ගමනෝ කරුණාවක් තියෙනවා ඒ කියන්නේ සීලමු ගුණ පද හයකට නම් වලයි ඒ අට කතාවෙ එහෙම හඳුන්වන්නේ භාග්‍යවා කියන්නේ විෂයාසංක කල්පලක්ෂයක් පුරා ලෝතර බුදුබාපතා සිද්ධ කරන ලද පාරමී භාග්‍ය සම්පත්තිය තුලෝකයේ සීලෝම සත්‍යයන්ගේ පුණ්‍ය භාගයට වඩා සත ගුණයෙන් සහස්‍ර ගුණයෙන් අධිකතරයි කියලා. ඒ සත සහස්‍ර ගුණයෙන් ලෝකවාසීන්ගේ පිනට අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයක් ඇති බැවින් ඒ ශාන්තිනායකයන් වහන්සේ භගවානං වෙනවා. ඊළඟට භග්ගවායති භගවා කිව්වේ ඒ තථාගතයන් වහන්සේ විසින් බෝධි මූලයේදී බිඳින්න බැරි බල ධර්ම පහක් බිඳ දැම්මා. බිඳින්න බැරි බල ධර්ම පහක් තියෙනවා. ඒවට කියන මාර බල පංචකයේ පංච මාර බල පංචකයේ මොකක්ද? ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංස්කාර මාර, දිය පුත්‍ර මාර, මච්චු මාර කියන මෙන්න මේ අපි අනවිභවණීය වූ යටපත් කරන්න බැරි මහා බලගත් මාරක බාධක පහ බිල දැම්මා. මේක මාරකයේන සවාසන සකලක්ලේශයන් සතර මඟ නැමින් බිල දැම්මා. රාගයේම ස්කන්ධ මාර කියන්නේ මෙයින් ඉදිරියට මතු භවයක ලැබෙන තියෙන ස්කන්ධ න්‍යාසය අවසන් කළා. අභිසංස්කාර මාර කියන්නේ මින් මතුවට යම් භවයක විපාක දෙන යම් තා කුසල කුසල කර්ම තිබුණා නම් ඒ සියල්ලම උන්වහන්සේ බිඳ දැම්මා. දීපුත්‍ර මාර කියන්නේ වසවාත දිව්‍ය ලෝකයේ සිටින බුදුවන්නවන්ට බාධා කරන, කසේ බුදුවන්නවන්ට රහත් වෙන උතුමන්ට බාධා කරන, බඹලෝ යන අයට බාධා කරන මාන්නාදික දිව්‍ය රාජයෙක් ඉන්නවා. ඔහුගේ බල මහිම සියල්ල බිඳ දැම්මා. මච්චුමාරය කියන්නේ ස්වභාවයෙන් සිදුවෙන මරණය. මේ ජීවිතෙන් පසු මතු තථාගතයන් වහන්සේට කවදාකවත් මරණයක් නැහැ. ඒ මරණ උන්වහන්සේ අවසන් කළා බිඳ දැම්මා. මෙන්න මේ පංචමාර බලවේග බිඳ දැම්ම නිසන්ද විසින්ද නිසාද භගවානන් වෙනවා. ඒ දෙවෙනි කාරණයයි. අනිත් කාරණේ තමයි භගයේ යුක්තු. භග ධර්ම කියලා තියෙනවා විශේෂ ගුණ ධර්ම හයක්. ඓශ්වර්යස්ය යසස්ය ධර්මස්ය යසස්ය ශ්‍රේයක් කාමස්යාත ප්‍රයත්න ප්‍රයත්නාත සබ්බදං ආදි වශයෙන් ශ්ලෝකයක සඳහන් වෙනවා ඓශ්වර්ය ධර්ම යසස් ශ්‍රී කාම ප්‍රයත්න කියලා භාග්‍ය ධර්ම හයක් තියෙනවා ඒ කියන්නේ උසස්ම පුණ්‍යවන්තයෙකුට ලැබෙන්නා වූ උසස්ම සම්පත් හයක් මේ කියන්නේ භාග්‍ය ධර්ම කියලා මේවෙන් යුක්තේ කෙනා භාග්‍යවන්තය කියලා ලෝකයා හඳුන්වනවා ඓශ්වර්ය කියන්නේ තමාට තමා ඉසුරුමත් බව. ඒ සාරුවක්ඥන් වහන්සේ ධානයෙන් ඓශ්වර්යයි. සමාධියෙන් අවිස්සාවයයි. සමාපත්තියෙන් ඓශ්වර්යයි. ඉසුරුමත්. රාගයෙන් මාර්ගඵල ලාභයෙන් ඓශ්වර්යයි. ප්‍රඥාවෙන් ඓශ්වර්යයි. ගුණයෙන් ඓශ්වර්යයි. හැම දෙයකින්ම සියල්ලන්ට වඩා අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් ධර්ම දේශනාවෙන් රූප විලාසයෙන් සියල්ලෙම ශ්‍රේෂ්ඨයි. ඒ සියල්ලෙම ශ්‍රේෂ්ඨ බව නිසාම තමන් වහන්සේ කැමති කැමතිසේ තමන්ගේ වශයෙන් හේවත් බලය පවත්වනවා. කැමති නම් එක ඇඟිල්ලෙන් පුළුවන් මහා මේරු පර්වතය වහන්න. කැමති නම් අබතියල්ලේ සු ඉරියව් පවත්වන්න පුළුවන්. තමන් වහන්සේ කුඩා වෙන්නෙත් නෑ ලොකු වෙන්නෙත් නෑ රාහු අසුරේන්ද්‍රයා බොහෝ කාලයක් ආවේ නැහැ කියනවනේ බුදුරජාන් වහන්සේ දකින්ද මොකද රාහු අසුරේන්ද්‍රයා යොදුන් අන්දයන් 4000ක් උසයි කියනවා ඉතින් මේ යොදුන් 4000ක් උස ඇති මේ රාහු අසුරේන්ද්‍රයාට කොහොමද මේ කරුවක් යන වහන්සේ දකින්ද කියලා ආවේ නැහැ නමුත් අනිත්‍යගේ බලපෑම නිසා ගිහින් දකින්න ඕනේ කියලා ආවා. අනේ බුදුරජාන් වහන්සේ සැතපෙලා ඉන්නවා. බුදුරජාන් වහන්සේගේ සිරිපතුලේ කෙලවර හොයාගන්න බෑ. බුදුරජාන් වහන්සේගේ මූණ හොයාගන්න බැරි වුණා. උන්වහන්සේගේ ශරීරය දකින්න බැරි වුණා. උන්වහන්සේ ලොකු උනේත් නෑ කුඩා උනේත් නෑ අදිස්ථාන බලයක් පැවැත්තුවා. බකා බ්‍රහ්ම දමනයේදී බකා බ්‍රහ්මයාගේ තියෙන කොදරාදිකම් සියල්ලම පාලා අන්තිමට ගියා මං හැංගෙන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා හැංගෙන්නේ නමුත් මොහොත බැරි වුණා කිසි තැනකදී හැංගෙන්න. ගිය ගිය තැන මෙන්න කාටක් වෙනවා. බුදුරජාන් වහන්සේගේ අදිස්ථාන ඓශ්වර්යය. ඊළඟ සරුවක් යන වහන්සේ කිව්ව මම හැංගෙන්නම් හොයන්න කියලා. ඇත්තෙන්ම වැඩි හිටියේ තැන කෙසඟක්වත් එහා මෙහා වෙන්නේ නැතුව මෙතන ගියා. හැබැයි ඉන්න බව වටහා ගැනීමට ගැඹුරු ගාථාවකින් දේශනාවක් පැවැත්තුවා. තමන් වහන්සේ එතනම ඉන්නවා කිසිම කෙනෙකුට තේින්නේ නැහැ. අන්න බලන්න සමාජ ඓශ්වර්ය අදිෂ්ඨාන බල ඓශ්වර්ය අන්තිමේ ගාථාව අහලා 14 කෝටියක් දෙන අරිහත්ත්වයටපත් වෙන බ්‍රහ්ම ලෝකේ මේ වාගේ හැම දෙයකම ඉසුරුමත් බවට කියන ඓශ්වර්ය භාග්‍ය කියලා ඓශ්වර්ය ධර්මය ඊළඟට ධර්මයේ නමින් මෙතන හඳුන්වන්නේ තමන් වහන්සේ ප්‍රතිලාභ කරගන්නා ලද නව ලෝකුණා ධර්මයක් ඒ තාක් ඒ කල්පය ඇතුළත ඒ කියන්නේ බුද්ධාන්තරය ඇතුළත කිසිම කෙනෙක් ආબોධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තමන් වහන්සේ නව ලෝතුරා ධර්මයේ සාක්ෂාත් කරගත්තා. එවාගෙම තමන් වහන්සේ <clears throat> දතමනා සියල්ලම තමන් වහන්සේ ආબોධ කරගත්තා. ඒ ආબોධ කරගත් ධර්මය පිළිබඳ උන්වහන්සේ ඓශ්වර්යයයි ප්‍රධානයි අග්‍රයි. එනිසා ධර්ම රාජ කියනවා. ධර්ම රාජ කියනවා ධර්ම සද්ධර්ම වර චක්‍රවර්ති කියනවා ඒ වාගේ ධර්ම සම්භාරයක් නව ලෝතුර ධර්ම සම්භාරයක් ඒ සරුවක්යන් වහන්සේට තියෙන බැවින් ධර්ම ඓශ්වර්යයෙන් ධර්ම භාග්‍යයෙන් සමන්විතයි ඊළඟට ත්‍රිභාගී කියලා කියන්නේ රූපකාය සම්පත්තියයි රූපකාය සම්පත්තියෙන් තුන් ලෝකයේ කිසිම කෙනෙකුට සමාන නොවන විසිතුරු රූපකාය සම්පත්තියක් තිබුණා බ්‍රහ්ම රාජයෙකුටවත් ඒ රූප සම්පත්තිය මවාපාන්න බෑ. ඒකා දීර්ඝ කාලයක් වූ බෝධි සම්භාර හේතුවෙන් සරුවක්යන් වහන්සේට තිබුණු රූපකා සම්පත්තියේ විසතුරුයි මහා පුරුෂ ලක්ෂණ 32යි. අනුව්‍යංජන ලක්ෂණ 80යි. ඒ මහා පුරුෂ ලක්ෂණ අතුරේ කුඩා ලක්ෂණ තියෙනවා විසතුරු ලක්ෂණ 80ක් අනුව්‍යංජන. ඒ අතරත බුද්ධත්වයෙන් පසු ව්‍යාම ප්‍රභාව කියලා సంతానයේ හාත්පස බාඹයක් පමණ ඒක ඝන ආලෝකයේ ව්‍යාම ප්‍රභාවෙන් ශරීරය බබලනවා. අසීති හස්ත ප්‍රභාව කියලා අසූර්ය නක්මානි උඩයට සරස තථාගතයන් වහන්සේගේ ශරීරය බබලනවා. දාස්කා ධාතු ප්‍රභාව කියලා සතර දලදා වහන්සේගෙන් සුදුම සුදු පාට රශ්මි පදම්ම විහිදුවමින් දිහෙදෙනින් තිරසවාතා ප්‍රදක්ෂනා කළ හතර පැනගෙන ආලෝකයෙන් සිරි දේහේ බබලනවා. එවැගේම ඌර්ණ රෝම ධාතු ප්‍රභාව නමින් ඌර්ණ රෝම ධාතුෙන් නිකුත් වෙන සුදෝසුදු වර්ණයෙන් තමන් වහන්සේට බබලෙනවා. එවැගේම නීල පීත ලෝහිත ඕදාත මාණ්ඩික ප්‍රභාස්වර කියන ඒ සත් වර්ණ ගැන බුද්ධ රාසමාලාව අදිස්ථාන බලයෙන් කරුව නිරන්තරයෙන් තමන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් පිට වෙනවා. අදිස්ථාන කළා තමයි ඒක නවත්ත ගන්න අවශ්‍ය වෙලාවට. මේ විදිහට විසිකුරු රූපකා සම්පත්‍යක් ලෝකේ කාටවත් නැහැ. මාර්ගයේ පුත්‍රයා වාරකේතයක් බුද්ධ රූපේ මවාපෑවා. නමුත් ඒ විදිහට මවාපාන්න මාර්ගයේ පුත්‍රයාට පුළුවන් කමක් නැහැ. එනිසා තමයි අපපතිම කියලා අපි හඳුන්වන්නේ. ඒ සරුවක්යන් වහන්සේගේ රූප විලාසය අපපතිමයි. කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ. මේ අපපතිම තියෙන එක සමහර කෙනෙක් හඳුන්වන ප්‍රතිමා නිර්මාණය කරන්න බෑ කියලා ඒක නෙමෙයි මේක තේරුම. පති මේ කියන්නේ පති මල්ල. පති මල්ල කියන්නේ විරුද්ධ පුද්ගලයෙක් නැත්නම් එකට එක තරකට එන පුද්ගලයෙක්. දැන් මල්ලේ පොරකාරයෝ දෙන්නෙක් ඉන්නෝ නම් දෙන්න දෙන්නට පති මල්ල කියලා කියනවා. දෙන්නම දෙන්නට තරගෙන් ජය ගන්න නිසා පරිදින්න කැමති නැහැ. ඒ වගේ සරුවක්යන් වහන්සේ වෙතට අනින රූප සම්ප්‍රත්‍යයෙන් තරක කරන්න සමතෙක් නැහැ කියන එකයි අපපතිමය කියන මේ පදයෙන් සඳහන්වන්නේ. මේක වෙනත් ඡේදමකට තමයි ඔය ප්‍රතිමා නෙලන්න බෑ කියන කතාවගෙන ඒක අර්ධ වැරදි අර්ථයක් බවට පත් වෙලා තියෙනවා. සැබවින් ප්‍රතිමා නෙලන්න ඒ නිර්මාණය කරන්න සමතෙකුත් නැති බව ඇත්තයි. මෙතන කියන්නේ පුද්ගලයෙක් වශයෙන් තමන් වහන්සේට එරෙහිව තමන් වහන්සේට කරගකාරීව කෙනෙක් එන්නේ සමර්ථනය රූප විලාසය. අපපතින. එවැගේම සරුවක්යන් වහන්සේට වැනි ශ්‍රී භාග්‍යයට කියනවා ශ්‍රී සම්පත්තියට කියනවා භාග්‍ය ගුණයක්. අනික යස යස කියලා කියන්නේ පරිවාර සම්ප්‍රත්‍ය. නිකම් පරිවාර සම්ප්‍රත්‍යක් නෙමෙයි. කරුවක්යන් වහන්සේට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මාර දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණ ආදී විශාල පරිවාර සම්ප්‍රත්‍ය සිටියා. ඒ මේ පරිවාර සම්ප්‍රත්‍ය නිකන් අය නෙමෙයි. කරුවන් සරණ ගියේ. මිනිසයන් අතරට නිත්‍ය සීල උපෝසත සීල රැකෙන්නේ එවැගේම දෙවියන් බ්‍රහ්මයන් අතරත සෝවාන් ආදී මාර්ගඵලාභී මේ ආදී වූ අප්‍රමාණ පරිවාර සම්පත්තියකින් තමන් වහන්සේගේ යසෝ කීර්තිය කුඩයට සරස දසදහසක් ලෝක ධාතු වල පැතිරී පැවතුණා. එසම යසස් කියන භාග්‍ය සම්පත්තියෙන් සමන්විතයි. ඊළඟට කාම භාග්‍ය කියලා කියන්නේ කැමැති කැමැති දේක් පවත්වන්න පුළුවන්. තමන් වහන්සේට ඕනෑම දෙයක් කැමැතිසේ පවත්වන්න පුළුවන්. තමන් වහන්සේ හිතෙන පැතන සියල්ලම කිසිදු බාධාවක් නැතුව මුදුන් පමුණවා ගන්නේ සරුවක්ඥන් වහන්සේට පුළුවන්. ඒකට කියනවා කාම භාග්‍ය කියලා. ඊළඟට ප්‍රයත්න කියන්නේ වීර්ය සම්පත්තිය. සරුවක්ඥන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා වීරිය ගිඩක්වත් අඩුවක් නැහැ. සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් ඉතිහාසයේ වීරිය ගිඩක්වත් අඩු නැහැ. එක්කෙනෙක් හිටියත් කෝටියක් අසංඛ්‍යයක් ජනතාවත්යක් දෙක හලින් උන්වහන්සේ ධර්ම දේශනා කරනවා කවදාකවත් ධර්මක මහන්සි කියලා නවකන්නේ මාර්ගපා ලබන් දින්නා නම් ඒ කටයුතු කරනවාමයි. සමහර අවස්ථාවල සරියුත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනා පවරනවා මගේ පිටුරුදාවක් තියෙනවා මම ටිකක් ඇලෙන්න මෙන්න ධර්ම දේශනා කරන්න කියලා. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ ශක්තිය දෙන්නන්ඩයි බොහෝසෙන් ඒ විදිහට පවරනු ලබන්නේ. ශ්‍රාවකයන් වහන්සේලාත් අතුරින් කරියොත් මහ රහතන් වහන්සේගේ දේශනේ බුද්ධ විලාසයෙන් කරන දේශනාවක් බුදුරජාන් වහන්සේ දේශන විලාසයේ මුන්වහන්සේ දේශනා කරන්න සමර්ථ නිසා උනාසේ ධර්ම සේනාධිපති හැටියට පත් කළ තියෙන්නේ නිසායි. ඒ නිසා ඒ සාරුවක්යන් වහන්සේට කවදාකවත් ධර්ම දේශනා කිරීමට මලිකමක් නැහැ, වීර්ය අඩුවක් නැහැ, සමාපatti සැප විඳින්න වීර්ය අඩුවක් නැහැ, පින්ඳ පාත චර්යාවට වීර්ය අඩුවක් නැහැ. එවාගෙම තමන් වහන්සේ චාරිකා ගමන්නේදී බොහෝ සෙයින් යදුන් 900ක් තරම් දිග චාරිකා පවා වැඩම කරනවා කවදාකවත් වීර්ය අඩුවක් නැහැ. ඒකට කියනවා ප්‍රයත්න භාග්‍ය කියලා. මෙන්න මේ භාග්‍ය හයකින් ඒ සරුවක්යන් වහන්සේ සමන්විත දෙවින් ඓශ්වර්ය ධර්ම යසක් ශ්‍රී කාම ප්‍රයත්න මේ සමන්වාගත දෙවින් සරුවක්යන් වහන්සේ භගවා කෙන ගුණයෙන් සමන්වාගත වෙනවා ඊළඟට තින විභක්ත වායිති භගවා කියන්නේ මේ ලෝක ධාතයේ තියෙන කුසල අකුසල ධර්ම සාවද්‍ය අනවද්‍ය ධර්ම සේවිතව්‍ය අසේවිතව්‍ය ධර්ම ඔයගෙම කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග කියලා කළු පාට ධර්ම සුදු පාට ධර්ම පටහැනි ධර්ම කියලා මේ ධර්ම කොටස් කියනවා ලෝකේ ඒ සියල්ලම සරුවක් යන වහන්සේ විවිධ ආකාරයෙන් බෙද බෙදා ලෝකයට ආબોධ කෙරුවා ස්කන්ධ වශයෙන් බෙදෙනවා ආයතන වශයෙන් ධාතු වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් ප ဋ ාහන ප්‍රත්‍ය වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ සරුවකන් වහන්සේ ධර්මයේ බෙද බෙදා දේශනා කරනවා ඒ මේ ධර්මයේ බෙද බෙදා දේශනා කිරීම නිසා ධර්ම දේශනා විලාසයත් අවබෝධ කරවන්නම් කරන්නන්ගේ පහසුවක් පිණිස විවිධාකාරයෙන් ධර්මයේ බෙදා දෙනු ලැබෙන බැවින් මාර්ගඵල ලබන්නන් අසීමිතව පහළ වුණා කමන් වහන්සේ විසින් අතර වාරයක දෙසූ දේශනාවෙන් එක දේශනාවකදී අසංකේය අසංකේය බැගින් පිරිස අමා මහ නිවන සාක්ෂාත් කරගෙන තියෙනවා 84000 ගණන් 40000 ගණන් 20000 30000 ගණන් ඒ ආදීට මාර්ගඵල ලැබුවා අනන්ත වෙන්නේ ඔක්කොම එක චරිතය නෙමෙයි ඒ ඒ චරිතයට අනුව ඒ ඒ පුද්ගලයන්ගේ අධ්‍යාසයට අනුව හරුවක්යන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා තුළින් තමයි ඒසා විශාල ජනකාවක් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නේ. ඒසා ධර්මයේ බෙද බෙදා දේශනා කළ අර්ථයෙන් භගවානං වෙනවා. අනිත් කාණේ භක්තවායිති භගවාසන කාපදයක් වෙනවා. ඒ සාරිවත්යන් වහන්සේ භජනය කළ යුතු සියල්ල භජනය කළා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක තුන භජනය කළා. එවාගෙම දිව්‍ය විහාර, ධක්ම විහාර, ආර්ය විහාර කියන විහරණ භජනය කළා. ශුන්‍යත විමෝක්ඛ, අනිමිත විමෝක්ඛ, අපනිත විමෝක්ඛ කියන මේ විමෝක්ඛ භජනය කළා. අෂ්ඨ සමාපatti, අෂ්ඨ අභිධායතන, අෂ්ඨ විමෝක්ඛ මේ උත්තරීය මනුෂ්‍ය ධර්ම සියල්ල භජනය කළා. මොනවද කාය විවේකයේ කියන්නේ? ඈත නැත දුරස්ථාරන්නේ සේනාසන පරිහරණය කරමින් ඒකීය භාවයෙන් සීල ගුණ පුරනවා. චිත්ත විවේකය කියන්නේ අස සමාපත්තිලාභී වාසය කරනවා. ධක්ම විවේකය කියලා කියනවා ධක්ම විහාර හතර සමාපatti වශයෙන් පරිහරණය කරනවා. ආරි විහාරය කියන්නේ මාර්ගඵලලාභී බැවින් අරිහත් ඵලයේ සමාධියෙන් වාසය කරනවා. ආර්යයන් වහන්සේලාට ලැබෙන සමාපත්තියෙන් වාසය කරනවා. එවැගේම කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියන්නේ විවේකස්ථානවල වාසය කිරීම. චිත්ත විවේක කියන්නේ අස සමාප්‍රතිලාභීව සිටීම. උපදි විවේක කියන්නේ නිවන් අරමුණු කරගෙන තාත්ඵල සමවතින් වාසය කිරීම. දාසගත වූසි කෝට් ලක්ෂ වාරයක් අරිහත්ඵල සමාප්‍රතියේ සමවදිනවා කරුවක් යන වහන්සේ. කොයිතරම් ධර්ම දේශනා කරමින් කාලය ගෙවුවත් සූවිසි කෝට් ලක්ෂ වාරයක් රහත් ඵලයට සමාදෙනින් නිවන් සැප වලදෙනවා. මේ තමයි උපදිවි දෙවි. රාජේන ගුණිහාර කේවන අතන අස්ස සමාපatti බ්‍රහ්ම විහාරිකේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සමාපatti ආර්යහාරිකේ ඵල සමාපatti ඵල සමාපatti නිරෝධ සමාපatti සියල්ලම අයිති. විදර්ශනා විහරණ සමාපatti තෝකයි. ඒවට කියන අරණ විහාර කියලා. නිසා මේකෙන් උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින් භගවානං වෙනවා. අනික භවේසු වන්ත ගමනෝ इति භගවා. ලෝක ධාතයේ තේනවා නව මහා භවයක්. කාම භවය, රූප භවය, අරූප භවය කියලා තුනට බෙදෙනවා භවය. සංඥා භවය, අසංඥා භවය, නේව සංඥා, නාසංඥා භවය කියලා තා තුනකට බෙදෙනවා. ඒකවෝකාර භවය, චතුෝකාර භවය, පංචවෝකාර භවය කියලා තා තුනකට බෙදෙනවා මේ භවය. මේ භවයට පොදු වචන කියන්නේ උපපත්ති භවය කියලා. ඒ කියන්නේ උත්පත්ති වශයෙන් ලැබෙන භව. කාම භවය කියන්නේ අවේකේ පටන් කර්ණීයක වසවර්ග දිව ලෝකයේ දක්වා තියෙන භූමි 11ට කියනවා කාම භවය. කාමවතර ප්‍රතිසන්දි ලබන්නේ මෙන්න මේ 11 භවය නිසා. ඊළඟට රූප භවය නමින් කියනවා බ්‍රහ්ම ලෝක 16ක්. ප්‍රථම ඥාන ඵල තුනයි, ဒုတိ ය ඥාන ඵල තුනයි, තෘතිය ඥාන ඵල තුනයි, චතුර්ථ ඥාන ඵල වශයෙන් තියෙනවා හතක්. සියල්ල 16යි. මේ 16ට කියනවා රූප භවය කියලා. රූපස්කන්ධය තියෙන නිසා. අරූප භවය කියන්නේ ආකාසානංච ආතන විඥානංච ආතන ආකින්චඤ්ඤාතන නේව සංඥානා සංඥාතන කියන අරූප භව හතර. කොහොම තිස්සේ භූමියේ කොටස් තුනකට බෙදෙනවා. ඒකම තමයි සංඥා භව අසංඥා භව නේව සංඥා නා සංඥා භව කියලා හඳුන්වන්නේ. සංඥා භවය කියන්නේ අසංඥතලයයි මේ සංඥා නා සංඥාතනයයි හරි ඉතින් 29 පොළට කියනවා 29 භූමියට කියනවා සංඥා භවය. එනම් කාම භූමිය 11යි රූප භූමිය 16න් අසංඥතලය හර 15යි අරූප භූමිය අතරින් භවග්‍රහ හතර ඉතිරි තුනයි. සියල්ල 29යි. ඒකට කියනවා සංඥා භවය සංඥාව තියෙනවා. අසංඥා භවය කියන්නේ අසංඥ ඵලෙ. මේ සංඥා නා සංඥා භවය කියන්නේ භවග්‍රය. කොමත් භූමි තිස්සක භව තුනකට බෙදෙනවා. ඒක වෝකාර භව චතෝකාර භව පංචවෝකාර භව කියන තැන වෝකාර කියන්නේ ස්කන්ධයට නමක්. රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ විඥානස්කන්ධ කියලා ස්කන්ධ හතර පහක් තියෙනවානේ. එයින් එකම ස්කන්ධයක් තියෙන එක භවයක් තියෙනවා. මේකට කියන අසඤ්ඤතලිය කියලා රූපස්කන්ධය පමණයි. නාමස්කන්ධ හතරෙන් එකක්වත් නැහැ. ඊළඟට චතුෝකාර භවය කියන්නේ අරූප ලෝක හතරයි. ඒ රූපස්කන්ධය නැහැ අරූපස්කන්ධ හතර තියෙනවා. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ හතර තියෙනවා. ඉතිරි භව 26ට තියෙනවා පංචවෝකාර භවය. ඒ කියන්නේ කාම භවය භූමිය 11යි රූප භූමියේ 16න් එකක් අඩු වුණාම එතන 15යිනේ එතකොට අන්නේ තුලට කියනවා 26ක් කියනවා මේ 26ට කියනවා පංචවෝකාර භවය. මේ මහා භව නවයන ඒ සරුවඥන් වහන්සේ අවසන් කළා. බුදු වෙන කලින් බෝධි සම්භාර පුරණ කාලේ අසඤ්ඤ කලයේ අරූප කල හතර යන අනෙක් සමයන් තමයි හැසිරලා තියෙන්නේ. බුදුදාපතන් ඉස්සර නියත වෙන ලබන්නේ ඉස්සර ඒ 31 කේම හැසිරලා තියෙනවා. 31න් සුද්ධාවාස පහ ඇර ඉතිරි 26 හැසිරලා තියෙනවා. එතකොට මහා බෝසතාණන් වහන්සේ ඒ හැසිරුණා වූ සීල භවයන් බෝධි මූලයේදී අවසන් කළා. විදේරයට සරුවක්යන් වහන්සේට ප්‍රතිපරිසන්දි කිසිවක් නැති නිසා මේ භවයෙන් එහාට පරිසන්දියක් නැති නිසා භව ගමන අවසන් කළ බැවින්ද භගවානං වෙනවා. මෙන්න මේ තේරුම් හය විසුද්ධි මාර්ගයේ හඳුන්වනවා පරිසම්මිදා මාර්ග අර්ථ කතාවෙත් මේක හඳුන්වනවා. ඒ අතරතේ පරිසම්මිදා මග්ග පාළියේහි ධම්සනෙනි සරියුත් මහ රහතන් වහන්සේ මේ සම්බන්ධ විසිතුරු දේශනාවක් පවත්වලා තියෙනවා. දැන් අපි ඒක ගැනත් ටිකක් හරි බලමු. වේලාව ටිකක් වැඩි වුණත් දුක් වෙන්නේ නැතුව ආමු. භගවාති ගාරවාද වචන මේතම් බුද්ධානං භගවන්තානං. <clears throat> භගවා කියන මේ ගුණ පාඨය ගෞරවයට කියන නාමයක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට කියන්නේ ගෞරව නාමයක් තමයි භගවා. අපිට භග්ග රාගෝති භගවා භග්ග දෝසෝති භගවා භග්ග මෝහෝති භගවා භග්ග මානෝති භගවා භග්ග දික්ඛේති භගවා භග්ග කන්තකෝති භගවා භග්ග කිලේශෝති භගවා. මෙන්න තවත් තේරුම් තේරියක්. රාගය බිඳ දැමූ නිසා භගවා නම් වෙනවා. දේශේ බිඳ දැමූ නිසා භගවා නම් වෙනවා. මෝහය බිඳලෝභයෙන් භගවානං වෙනවා. මාන්නේ බිඳලෝභයෙන් භගවානං වෙනවා. දිට්ඨිය බිඳලෝභයෙන් භගවානං වෙනවා. කෙලසුන් බිඳලෝභයෙන් භගවානං වෙනවා. කෙලස් කතු බිඳලෝභයෙන් භගවානං වෙනවා. මෙන්න තවත් තේරුමක්. මේ ක්‍රියසයන් බිඳදමු නිසා භගවා. භාගයේම භජි විභජි පති විභජි ධම්ම රතනන්ති භගවා. ඒ සරුවක්යන් වහන්සේ අනුත්තර ධර්ම රත්නයේ බජු භජනය කළා ගදාගද දේශනා කළා විභජි විශේෂයෙන්ම බෙදා දේශනා කළා පටි විභජි නැත නැත ධර්මයේ බෙද බෙදා ලෝක දේශනා කළා මේ ධර්මයේ බෙද බෙදා දසූ අර්ථයෙන්ද භගවානං වෙනවා භවයේ සුවන්ත ගමනෝති භගවා අර මුලින් සඳහන් කළා වගේ සියලු භව ගමන අවසන් කළ බැවින්ද භගවානං වෙනවා භාවික කායෝ භාවික සීලෝ භාවික චිත්තෝ භාවික පඤ්ඤෝති භගවා කාය භාවනා වැඩුවා එනම් සීලය මනමින් සම්පූර්ණ කළා කුස්පහත් නොවන කාටවත් සමාන නොවන කායික වශයෙන් සංවරය උන්වහන්සේ පුරුදු කරගෙන ආවා කාර්යයන් වහන්සේගේ තරම් කාය සංවරයක් ලෝකේ කාටවත් නැහැ එනිසා කාය භාවනාවෙන් සමන්විතයි තමන් වහන්සේ හෙල්ලෙන්නේ නැතුව 17ක් වුණත් ඉන්න පුළුවන් කාය භාවනාව පරිපූර්ණයි. භාවිත සීලයට භගවා. තමන් වහන්සේගේ සීලස්කන්ධයේ ਸਰව ප්‍රකාරයෙන්ම මුදුන් පමුණවා ගත්තා. ඒකදා සීලයක් කාටවත් ලෝක ධාතුවක් තියෙන්නේ. සීලයෙන් ඒ සරුවක්යන් වහන්සේ පරිපූර්ණයි. එසා සීල භාවනාවෙන් සමන්විත බැවින් භගවානම් වෙනවා. භාත චිත්තේති භගවා. තමන් වහන්සේගේ චිත්තයේ සමාධි විපස්සනා වශයෙන් සමාධි ප්‍රඥා වශයෙන් කරුවා ප්‍රකාරයෙන් භාවිතා කරගෙන අවසానයි. එසා චිත්ත භාවනාවෙන් පරිපූර්ණ බැවින්ද භගවානන් වෙනවා. භාවිත පඤ්ඤෝති භගවා ලෝකේ වඩන්න කියන යම් තාක් ප්‍රඥා සම්භාරය තියෙනවා නම් ඒ සියල්ලම සරුවක්යන් වහන්සේ සම්පූර්ණ කළා. ප්‍රඥා සම්භාරයෙන් අගතන්පත් බැවින්ද භගවානන් වෙනවා. එයාගේම තමන් වහන්සේ භජනය කටයුතු ස්ථාන භජනය කළා. අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්පසද්දානි අප්පනිග්ගෝසානි විජන වාතානි මනුසරා සයේකානි ප්‍රතිසල්ලාන සාරූපානි කි භගවා. භගේවා භගවා. මේවා භජනය කළා මොනවද? අරඤ්ඤේ ගම්මේ ගම් වාසීන්ගෙන් බඹ 500කට වඩා දුරස් ආරණ්‍ය වල උනාස වාසය කළා. එවැගේම වනපත්තානේ මහා වනාන්තරවල උන්වහන්සේ වාසය කළා. පංකානි සේනාසනානේ මිනිස් කටහඬක් ඇහෙන්නේ නැති ඈතම ඈත සේනාසන උන්වහන්සේ භජනය කළා. අප්පසද්දානේ මනුෂ්‍ය කටහඬක් ඇත්තේම නැති ප්‍රදේශවල වාසය කළා නිශ්ශබ්ද ප්‍රදේශවල අපනිග්ඝෝසානි මනුෂ්‍යයන්ගේ කිසියම් ගෝසාවක් නැති ප්‍රදේශවල උන්වහන්සේ වාසය කළා විජන වාතානේ මිනිසයන්ගේ යාම් එම් සුළඟක් නැති මිනිස් සුළඟක් නැති ප්‍රදේශවල උන්වහන්සේ වාසය කළා. පටිසල්ලාන සාරුප්පානේ ඥාන සමාපත්තේ ඵල සමාපත්තේ නිරෝධ සමාපත්තේ වඩන්න සුදුසු සේනාසන භජනය කළා. මනුසරා සේයකානේ මිනිසයන්ගේ ඥාන වැඩිම වැනි රහසින්ක පිළිදෙවට සුදුසු සේනාසන භජනය කළා. මෙන්න මේ කියන ක්ලාන්ත සේනාසන, ආරණ්‍ය සේනාසන, නිස්සබ්ද සේනාසන, නිග්ඝෝෂ සේනාසන, ධාන වඩන සුදුසු සේනාසන, සමාපත් වඩන සුදුසු සේනාසන භජනය කරන නිසාද භගවා නම් වෙනවා. භාගේවා භගවා කීවර පින්නපාත සේනාසන ගිලානපත්යේ දේශාග්‍ය පරිත්‍ථාරානන්ති භගවා. ලෝක ධාතුෙහි යන්තා ප්‍රත්‍යලාභයේ සිටියා නම් ඒ කාටවත් නොලබන තරම් චීවර, පින්නපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය රහසග්ග පරිස්කාර කියන මේ ප්‍රත්‍යලාභයෙන් ප්‍රත්‍යලාභයෙන් ඒ සරුවක්යන් වාසේ භාග්‍යවන්තයි. ජේතවනාරාමයේ බලන්න 54 කෝටියක ධනෙ වැය කිරීමෙන් කළ විහාරස්ථානයක්. පූර්වාරාමයේ බලන්න 27 කෝටියක ධනෙ වැය කළ පූජාවක් කරපු පූජාස්ථානයක්. ජේතවනාරාමයේ මුළුමහත් ජම්බුත්තියේ විශේෂ සේනාසන අප්‍රමාණ සේනාසනය තුනක්. බුද පරිනිර්වාණයෙන් පසුව බලන්න අශෝකාද රජතුමා 84000ක් එහෙර විහාර කෙරෙව්වා. ලංකාවේ බලන දුටුගැමුණු රජුගේ ලෝවා මහා ප්‍රාසාදය කෙරෙව්වා. තුරංගලි මහා කලින්ද කරුවක්යන් වහන්සේ භගවානන් වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධිය නම් වූ ආර්ය අෂ්ටාංග සමාධික ධර්මයන් භාවිතා කළ බැවින් භගවානං වෙනවා මේ සත්‍යස් බෝධිපාක්ෂ ධර්ම කිසිදාක ජීවිතේ නොඇසූ විරු ඒ ධර්ම සම්භාරයේ ਸਰව ප්‍රකාරයෙන්ම పూర్වාපර සම්බන්ධ කොටගෙන ඒ සරුවක්යන් වහන්සේ ලාභී බවට පත් වුණා නිසා භගවානං වෙනවා භගවාතේ භාගීවා භගවා දතන්නම් කථාගත බලඥානං චතුන්නම් වේකාරජ්ජානං චතුන්නම් පටිසම්භිදානං සම්නම් බුද්ධ ධම්මානං සම්නම් අභිඥානං තේ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ දස බල ඥාන සමන්වාගතයි කාය බල 10කින්ද ඥාන බල 10කින්ද සමන්වාගතයි කාය බල 10 කියලා කියන්නේ සද්දන්ත කුලේ ඇතුන්ගේ වශයෙන් 10 දෙනෙකුට සමාන කාය බලයෙන් සමන්වාගතයි ලෝක ධාතුවේ අත්කුල 10ක් තිබෙනවා කාලාවකංච ගංගෙයන් පණ්ඩරන් සම්බ තිංගලං ගංගමංගල හේමංච උපෝසත සද්දන්තිනේ දස කියලා. ඒ කාලාවක තියෙන පළමුවෙන් ඇතුළේට එක ඇතුළේ තියෙන මධ්‍යම පුරුෂයන් 10 නෝගේ කාය ශක්තිය. ඊහාට එක එක වර්ගයට 10 ගුණයෙන් 10 ගුණයට ශක්තිය වැඩි. ලෝකයෙන් ඇතුන් අතර ඉහළම ශක්තිමත් එක තමයි සද්දන්තක. අහසෙන් ගමන් කරනවා. අතෝරේනා කුසයි මේ ශබ්දන්ත ඇත. ඔරු කඳන් තරම් විශාල දල රැසිහෙදෙන දල තියෙන අසු. හිමාල වනාන්තරයේ ශබ්දන්ත වල සමීපයේ පමණයි ඒගොල්ලෝ වාසය කරන්නේ. ඒනේ ශබ්දන්ත ඇතකොට තියෙන ශක්තිය වාග දහ ගුණයක් සරුවක්යන් වහන්සේ තියෙනවා. එයා පුරුෂයන් වශයෙන් සංඛ්‍යා කරනවා නම් නබින් පුරුෂයන් කෝටි දසදහකට සමාන කාශක්තිය අපේ සරුවක්යන් වහන්සේට පිහිටා තිබුණා. තමන් වහන්සේ වාස 16ගේ නෑයන් මැද්දේ යුදහරම දක්වන වෙලාවේ ශිල්ප දක්වන වෙලාවේ වම් පායේ මාපට ඇඟිල්ල කරුවට දහසක් බලයක දුන්න කෙලවර තියාගෙන දුනු දියපොනට මහ පොළොව කම්පා වුණා. ඒ තරමට කා සත්‍යයත් ඒ සරුවක්යන් වහන්සේට කුඩා කලපතම් පැවතුණා. එවාගේම කානාථානං විපාසංත මග්ගං සම්බත්ත ගාමිනං නානා ධාතුතෝ ලෝක මදි මුත්‍යින්ත පානිනං ඥානාති ඉන්ද්‍රියානංච පරෝපරියතම් මුනි ඥානාදි සංකලේශාදී ඥානං විද්‍යාත්‍යං තථා කියලා දස බල ඥානයක් තියෙනවා. තානාථාන කෞසල්‍ය ඥානය, කර්මෝපාක ඥානය, සරුවත්‍රගාමිනී පටිපදා ඥානය. එවැගේම අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය, නානාදි මුත්‍තිකතා ඥානය, ඉන්ද්‍රිය පරෝපරිය ඥානය, ඥානාදීන්ගේ සංකලේශ විවදාන දන්නා ඥානය పూర్වේ නිවාස ඥානය දිව්‍යං චත්තර ඥානය සහ ආශ්‍රවක්ෂේ කරා ඥානය කියන කාටවත් නොපිහිටන තරමේ උසස් ඡන්දනය ඥාන සම්භාර 10ක් පිහිටා තිබුණා මේකෙන දසබල ඥානයෙන් සමන්විත බැවින් කරුවක්යන් වහන්සේ භගවානං වෙනවා චතුන්නම් ලේතාරජ්ජානං සරුවක්යන් වහන්සේට විසරද ඥාන හතරක් තියෙනවා බුද්ධත්වයේ ආසවක්ඛයේ අන්තදායකය නිඥානිකය කියලා කරුණු හතරක් තියෙනවා. යම්කිසි කෙනෙක් එමන බ්‍රාහ්මණ දිව්‍යමාන බ්‍රහ්මාදී කෙනෙක් ඇවිල්ලා කියනවා නම් සම්හංසේ සියල්ල ආબોධ කරගත්ත කිව්වට මෙන්න මේ දේ ආબોධ කරගත්තේ නෑනේ කියලා කියන්නේ සමතේ ඒ කියන්නේ දෙවියන් මාර්යම් බ්‍රහ්මයන් ක්‍රමන බ්‍රාහ්මණ කිසිවෙක් අතර නෑ. නිසා සරුවක්යන් වහන්සේ සියල්ල ආબોධ කරගත්ත සම්මා සම්බුද්ධත්වයේ හිලා විසරදයි. මේ පළවෙනි විසරද ඥානය. ආසවක්කය යම් කෙනෙක් කියලා කියනවා නම් සමුන් වහන්සේ සියලු ආශ්‍රයයන් සවාසන සකල ක්ලේශයන් නැති කළා කිව්වට මෙන්න මේ ක්ලේශය නැති කළා නෑනේ කියලා කියන සමතේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙවියන් මාර්යන් බ්‍රහ්මයන් අතර කිසිවෙක් නෑ ලෝකයේ මුන්වහන්සේගේ ආශ්‍රවක්කේ කරඥානියට පටහැනිව කියන්නේ කෙනෙක් නැති නිසා එලා සරුවඥන් වහන්සේ විසරදයි තමන් වහන්සේ මේ මේ අන්තරායක ධර්ම දේශනා කළා ඒ වංශරායක නොවේ කියලා ප්‍රකාශ කරන්න ශ්‍රමණ බ්‍රාහ්මණ දිවේමාර බ්‍රහ්මාදී කිසිවෙක් නැති නිසා අන්තරායක ධර්ම දේශනා සම්බන්ධවත් ඒ සරුවක්යන් වහන්සේ විසරදයි මොනවද අන්තරායක ධර්ම කියන්නේ කර්මාන්තරාය කිලේසාන්තරාය විපාකාන්තරාය උපවාදාන්තරාය ආනාවිතික්‍රමනාන්තරාය කියලා අන්තරා දහකාරකම් පහක් තියෙනවා කර්මාන්තරාය කියන්නේ පංචානන්තරයේ කර්මය පංචානන්තරේ කර්මය කළ කෙනෙක් කවදාකවත්ම ඊළඟ භවයේ සුගතිය උපදින්නේ කිසිසේත් නිවන අවබෝධ කරගන්නේ නැහැ. ඒක අන්තරාවක්. එවැගේම කිලේකාන්තරාක නියත නිතුදුක ගත බව. මේක දෙසකට ගත්තා නම් කිසිදාක නිතුදුකම අත්හරින්නට සුගතියකටවත් යන්න ලැබෙන්නේ නැහැ. නිවන් දකින්නේ කොහොමද? ඒක අන්තරාවක්. ඒ වගේම විපාකාන්තරා කියන්නේ අහේතුකව විහෙතුක උත්පත්ති ලබා සිටි කෙනෙකුට ඒ විශේෂ කවදාකවත්ම ධානයක් මාර්ගඵලයක් ලැබෙන්නේ නැහැ. සුගතිය කියන්නේ බාධාවක් කියන්නේ නැහැ. ඊළඟට උපවාදාන්තරා කියන්නේ දන දන හෝ නොදන හෝ ආර්යයන් වහන්සේ නමකට අපවාද කරනවා නම් දෝෂාරෝප කරනවා නම් නිඳාපාත කරනවා නම් අවදාකවත්ම සමාව ගන්නතර සුගතියටවත් නිවනටවත් යන්න ලැබෙන්නේ නැහැ. ඒක අන්තරා ධර්මයක්. ආනා වේතක්‍රමනාන්තරා කියන්නේ බුදුරජාන් වහන්සේ පනව ශික්ෂාපද සමාදන් වූ කෙනෙක් ඒ ශික්ෂාපද දන දන උල්ලංඝනය කරනවා නම් ඒ නිදහස නැතුව ශික්ෂාපද වලින් ආයත සංවරය පිළිපැදතුරු සුගතේටවත් නිවනටවත් යන්න දෙන්නේ අන්තරායක ධර්මය. මේ අන්තරායක ධර්ම අන්තරායක නොවේ කියලා කියන්නේ සමතෙක් නැති නිසා සරුවක් යනවා කියලා විසරදයි. නීයානික කියලා කියන්නේ යම් කෙනෙක් කියලා කියනවා නම් සම්මුන් වහන්සේ ධර්ම දේශනා කළාට ඒ අනුගමනය කරන්නෙකු සුගතිර නිවනට යන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න සමතේ ශ්ලෝක ධාතුවේ නැහැ. සමන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඒකාන්තයෙන් නෛර්යානිකයි. ඒ සම්බන්ධව සරුවක්යන් වහන්සේ විසරදයි. මේ කාණ හතරෙහිලා විසරද ඥානයෙන් සමන්විත බැවින් සරුවක්යන් වහන්සේ භගවානං වෙනවා. ඊළඟට තමයි චතුන්නම් පටිසම්භිදානං ලෝක ධාතුවේ තියෙනවා ප්‍රදින්න ප්‍රතිසම්මිදා කියලා ගුණයක්. ඒ ප්‍රදින්න ප්‍රතිසම්මිදා ගුණය සාමාන්‍ය පුදුජන කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙච්ච හැමෝටම ලැබෙන්නේ නැහැ. සෝවාන් වෙච්ච අය අතරින් පස් දෙනෙකුට මේ බුද්ධිසසනේ ලැබිලා තියෙනවා මේ ප්‍රතිසම්මිදා ඥාන. පරිද්දන් අතර අනදමා හිමියන් වහන්සේ. දායක පින්නතුන් අතර මත්ස්‍යකාකණ්ඩ වාසයේ චේත්‍ර ගෘහපතිතුමා කඩිගහ නුවර වාසයේ උපාලි ගෘහපතිතුමා කලත් නුවර වාසයේ ධම්මික උපාසකතුමා කෙනෙක් දෙනාට ලැබුණා උපාසිකාවන් අතරත කොසඹෑ නුවර කාමාවතේ උපස්ථාන කළ කුජ්ජිතරා උපාසිකාවට ලැබුණා ඔය කියන පස් දිනාට සෝවාන් වෙනකොට මේ ප්‍රතිසම්බදාන ලැබුණ දැන් විසිකුළු දේශකයන් බා ඒ හරණි සියල්ලෝම රහත් වෙනකොටයි ප්‍රතිසම්බදාන ලබන්නේ ඒ පටිසම්භිදාඥාන ලබන සියල්ලන් අතරින් සරුවක්යන් වහන්සේ අග්‍රයි. මොනවද මේ පටිසම්භිදාඥාන කියන්නේ? අර්ථ ප්‍රතිසම්භිදා ඥානය, ධර්ම ප්‍රතිසම්භිදා ඥානය, නිරේත ප්‍රතිසම්භිදා ඥානය සහ ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානය කියන ඥාන හතරයි. ඒ චතු පරිසම්භිදා ඥාන ලාභී බැවින් සරුවක්යන් වහන්සේ භගවානං වෙනවා. තන්නං බුද්ධ ධම්මානන්ති භගවා කියේ බුද්ධ ධර්ම හයක් තියෙනවා. ඒ මොනවද? අතීතංසේ බුද්දස්ස භගවතෝ අපපටිහතං ඥාන. අනාගතංසේ බුද්දස්ස භගවතෝ අපපටිහතං ඥාන. පච්චුප්පන්නංසේ බුද්දස්ස භගවතෝ අපපටිහතං ඥානං තුනයි. සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගම ඥානානුපරිවත්තං. සබ්බං වචී කම්මං ඥාන පුබ්බංගම ඥානානුපරිවත්තං. සබ්බං මනෝ කම්මං ඥාන පුබ්බංගම ඥානානුපරිවත්තං. මෙන්න මේ සියල්ලට කියනවා බුදු ධර්ම 6 කියලා. ඒ කියන්නේ <clears throat> ශ්‍රාවකයන් වහන්සේලාට පිළිගන්නේ නැති බුදු කෙනෙකුන් වහන්සේට පමණක් පිළිගන ධර්මතා හයක් නිසා මේකට කියන බුද්ධ ධර්ම හය කියලා. අතීත කාලයේ පිළිබඳව සරුවක්යන් වහන්සේට කිසිම ආවරණයක් නැතුව දකින්න පුළුවන්. අනාගතයේත් ඒ වාගේ වර්තමානයේත් ඒ වාගේ තුන් කාලයට අයිති කිසිවක් කිසිම ආවරණයක් නැතුව සිටු පරිද්දෙන් නැත්තම් සිටු කෙනෙහිම දැකීමේ ප්‍රඥා සම්භාරයක් තිබුණා. ඒ කරුණු තුනයි. ඒ වගේම තමන් වහන්සේගේ සීලූම කායික ක්‍රියාවන් ප්‍රඥාව පෙරට කොටගෙනයි සිද්ධ වෙන්නේ. පියවර නගන්නේ, අතක් පයක් නමන්නේ, දිගහරින්නේ, පාත්‍රය අතට ගන්නේ, සූරු පෙරවන්නේ, ඒ වගේම දේශනා කරන්නේ හැම ක්‍රියාවක්ම ඥාන සංප්‍රයුක්තයි. සියලු කාය කර්ම ඥාන සංප්‍රයුක්තයි. රාතන් වහන්සේලාට එහෙම ඕපෙහිතන්නේ ඒව අඩුක අඩුකම් තියෙනවා. ඊළඟට සබ්බං වචේ කම්මඥාන පුබ්බංගමඥාන යන්තාක් වචන කතා කරනවා නම් හැම වචනයක්ම ඥාන සම්ප්‍රයුක්ත වචන. කවදාකවත් ඥාන විප්‍රයුක්ත වචනයක් සකාගතයන් වහන්සේට නැහැ. සම්බං මනෝ කම්මඥාන පුබ්බංගමඥානනු පරිවර්තන. තමන් වහන්සේ යම් යම් දෙයක් හිතනවා නම් හිතන හැම දෙයක්ම ඥාන සම්ප්‍රයුක්තයි. කවදාකවත් ඥාන විප්‍රයුක්ත සිතකින් සකාගතයන් වහන්සේ යමක් හිතන්නේ නැහැ. මෙන්න මේ කියන තුන්දොර කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම ඥාන සංපයුක්තව සිද්ධ කිරීම බුද්ධ ගුණ කය හතරක් තුනක් එතකොට මේ සියල්ලට කියන බුද්ධ ධර්ම හය කියලා බුද්ධ ධර්ම හයෙන් සමන්විත බැවින් සතාගතයන් වහන්සේ භගවානන් වෙනවා කියලාට සඳහන් වෙන්නේ සන්නං අභිඥානන්ත භගවා අභිඥා හයක් කියනවානේ සත් අභිඥා කියලා මොනවද ඉද්දේ විදං දිබ්බසෝතං පරසෙත්ත විඥානනා පුබ්බේ නිවාසානුසත දිබ්බචක්කෝති පංචදා කියලා ලෞකික අභිඥා පහයි ලෝකෝත්තර අභිඥා එකයි ලෞකික අභිඥා පහ කියන්නේ ඉරිදි විද අභිඥාව ඉරිදි ප්‍රාතිහාර්ය පානවනේ ඉරිදි ප්‍රාතිහාර්ය පෑණියේ තියෙන අවස්ථා තුනක් අදිෂ්ඨාන ඉරිදිය විකූර්වන ඉරිදිය මනෝම ඉරිදිය කියලා ඔය ඉරිදි විද තුනම ඉදිරිද අභිඥාව ඇටට හඳුන්වනවා Thank you. ඊළඟට දිබ්බසෝත ඥානය කියන්නේ ගොර වූද ළඟ වූද ඊතා සියුම් වූද සබ්යන් අසා ගැනීමේ ප්‍රඥාවට කියන දිබ්බසෝත ඥානය. ඒක අභිඥාවක්. පරිචිත විඥානා ඥානය කියන්නේ අනුන්ගේ සිත ඕනෑම වෙලාවක සිටු කෙනෙහි අනුන්ගේ සිත බලන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ කෝපයක් දෙනාට දහම් දේශනින් සිටියා දේශනා කරන අතරතුරත් අනුන්ගේ හිත බලනවා. හිත බලමින් තමයි ඒ ආයත ධර්ම දේශනා කරන්නේ. ඒ වගේ දැකීමේ පරිචිත්ත විඥාන ඥානයේ තුන්වෙනි අභිඥාවයි. අනික පුබ්බේ නිවාසානුස්සති. පෙරවිසු ආත්මා පරම්පරා ඕනෑම තැනකින් දකින්ද ප්‍රඥාව තියෙන එක පුබ්බේ නිවාස ඥානය. ඒක අභිඥාවක්. අනික දිබ්බචක්කු ඥානය. සූර්ය මණ්ඩල දසදහක් පෑවට වඩා ඉතාමත්ම දීප්තිමත් ආලෝකයකින් තමන් වහන්සේගේ දියස් නුවණින් ඕනෑම දෙයක් දකින්න ඕන වෙලාවක පුළුවන්. ඒක දිබ්බචක්කු අභිඥාවයි. අනිකාණ්‍ය ආශ්‍රවක්ෂේ කරක් ඥානය ලෝකෝත්තරයි රහතන් වහන්සේලාට නොලැබෙන අසේ බුදු කෙනෙකුට නොලැබෙන මට්ටමේ අරිහත් මාර්ගඥානයක් ඒ සරුවක්යන් වහන්සේට දීලා තියෙනවා. ඒකනේ පසේ බුදුවරයන් වහන්සේලාගේ අරිහත් මාර්ගඥානයේ සරුවක්ඥතා ඥානෙ පිහිටන්නේ යම් යම් ඥාන සම්භාර තිබුණාට සරුවක්ඥතා ඥානෙ පිහිටන්නේ නැහැ අසාධාන ඥාන හය වෙන කාටවත් පිහිටන්නේ නැහැ. අනිකුත් අභිඥා බල වෙන වෙන ශ්‍රාවකයන් වහන්සේලා ලැබුණත් සරුවක්ඥන් වහන්සේගේ අභිඥා ආදිය කාටවත් සමාන කරන්න පුළුවන් කමක් නැහැ. ආසද පොළොව වාගේ. අර සඳහන් වෙනවා යේකේති පත්තිසකුණෝ අන්තමසෝ ගරුලං වේයන ඉතේයන් උපාදාය ආකාසස පදේසේ පරිවර්තಂತಿ එමෙවං යේතිකේ සාරිකුත සමාපේ පඤ්ඤාය බුද්ධ ඥානස පදේසේ පරිවර්තಂತಿ බුද්ධ ඥානන්තේකං අග්ගමක්කාය ත්‍රිදම් පඤ්ඤාය. ඒ කියන්නේ අහසට පියා අහසේ නගිනවා පක්ෂීන් වර්ග ලොකම පක්ෂියා තමයි ගරුල පක්ෂියා. යදුන් 150ක් දිග ගරුලෝ ඉන්නවා කියනවනේ. මනුස්සකතේ නැහැ. ඒ ගරුල පක්ෂයාට නමුත් ගරුල් රාජයාට නමුත් ආකාශේ කොටසයින් යහුවෙන්නේ පියාපත් වලින් පියාපතර කරන්නේ. පියාපතට යට වෙන අහස ටිකයි. නමුත් ඒ වගේ ලෝක යම් තාක් දෙනා ප්‍රඥාවන්තව ඉන්නවා නම් එයිනුත් සියල්ලන්ට අග්‍රයිසා ආසාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාව සමාන කරන් ලෝක කාටවත් නුණක් නැහැ කොච්චර ප්‍රඥාවන්තද කියනවා නම් ගඟක් දිහා බැලුවොත් ගඟේ වැලියට ගන්න කියන්න පුළුවන් සතර මහා දීපේටක වැස්සක් වැස්සොත් ඒ වැහි බිඳු ගන්න කියන්න පුළුවන් ඒ තරමට පුදුම විදිහේ ප්‍රඥා සම්භාරයක් සරියුත් මහ රහතන් වහන්සේලා තියෙනවා. නමුත් සරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවත් සරුවඥන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඒක දේශයක් පමණයි. සරුවඥන් වහන්සේ ප්‍රඥාවෙන් සියල්ලන්ට සියල්ල අග්‍රයි. මේක නිසා ඒ විශාල ප්‍රඥා සම්භාරයක් අනන්ත ප්‍රඥා සම්භාරයක් ඇති අරිහත් මාර්ග ඥානයෙන් සමන්විතයි ඒක තමයි ආශ්‍රවක්ෂය කර අභිඥාව මෙන්න මේකෙන් අභිඥා හයෙන් සමන්විත බැවින් තරුවක්යන් වහන්සේ භගවානං වෙනවා. දැන් මේ දේශනා පාළියේ තිබුණු කොටාසයක් මේ කියුනේ. ඒක අගට කියන්න කෙනෙක් තමයි මා මාතෘකා කලේ. මේ කියන ಗುಣනාමය මව්පියන්වත් සහෝදර සහෝදරියන්වත් නෑද හිතමිතුලන්වත් එවාගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන්වත් දෙවියන් බ්‍රහ්මයන්වත් ලැබුණ නමක් නෙමෙයි. බෝධි මූලයේදී මාර පරාජයකට ලෝතුරා බුදු වෙන මොහොතේදී සතර මඟ නුවණ අවසානයේ ලැබෙන අරිහත් ඵලයටපත් වෙනකොටම මේ භගවා කියන ගුණනාමය ලැබුණා කියන එකයි සරුවත් මහ රහතන් වහන්සේගේ දේශනාව සඳහන් වෙන්නේ. දැන් ඉතින් බලාපොරොත්තු කාලයට වඩා ගත වුණා වෙන්න ඇති. කින්නතුන් මේ මෙතෙක් වේලා මේ ජමුරු දේශනාවකට සවන් දුන්නේ. මේ තියෙන දහම් පද එකක් එකක් ගන්න විවරණය කරනවා නම් පින්නතුනි කය 12කනොත් පුළුවන්කමක් වන්නේ නැහැ. නමුත් අපි ආරාධනා කරනවා මේ භගවා ගුණය භාවිතා කරමින් නැවත නැවත මේක අර්ථය වතහා ගනිමින් බුද්ධ ගුණ සාගරයට බැහැලා බුදු ගුණ සිසිලෙන් සිසිල්වත් වෙමි බුදු ගුණ සුවඳෙන් සුවඳවත් වෙමි බුදු ගුණ එළියෙන් ආලෝකමත් වෙමි බුදු ගුණ ප්‍රභාස්වරයෙන් ප්‍රභාස්වර වෙමි මේ බුදු සසුනේ නිතිපන්සේ රකිමින් කොහොයාටසේ රකිමින් සිවබම විහෙරණ වඩමින් සමථ විපස්සනා භාවනා වඩමින් දස කුසල සමාදානයේ යෙදෙමින් දස පාරමී පුරමින් බෝධිපාක්ෂික ධර්ම 37 වඩමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරමින් ඒ භගවා ගුණ සමන්විත සරුවක්යන් වහන්සේ දේශනා කළ ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්ච සමුප්පාදාදී ගම්භීර ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන අජරාමර සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිස සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති කිරීමෙහි උනන්දුව උත්සාහය උද්යෝගය ඇති කර ගනිත්වා කියලා අපි කරුණාවෙන් ආරාධනා කරමු. අපේ ශාන්තිනායකයන් වහන්සේ 45 අවුරුද්දක් ලෝට දහම් දැස වැස්සෙව්වා. සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවලට පමුණවව දාලා. 45 අවුරුද්ද මුළුල්ලේදී සූවිසි කෝට් ලක්ෂ වාර ගණන් දිනපතා රහත් ඵල සමවතර සමාදිනින් නිවන් සැප වැළඳුවා. යටි කාලයකින් පිරිනිවෙන බැවින් අනාගතයේ බලා මානෙල් මා සෝඳ විහෙදෙන සීමක පත්මයෙන් සුදු බුදුරැස් වේදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාංගක බ්‍රහ්මස්වරයෙන් වාසෝදාස ධර්මස්කන්ධේ දේශනා කොට වදාළා. අවුරුදු 5000කට වැඩි කලක් ඒ ධර්ම සම්භාරයේ සූ මේ 84000ක් බුදුවරයන් වහන්සේලා මෙන් පවතිවා කියන අදිස්ථාන උන්වහන්සේ පැවැසුවා. ආවිසාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් වෙන්නාසේ පිරිනිවන් ලැබුවා. රාතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගති පරායන වුණා. දසු ජනතාව කර්මා රූපව සසර ගමනට වැටුණා. විහාරස්ථානද එවාකට පැවති සොළොස් මහා ජනපද සහිත රාජධාන උයන් පොකුණු මාලිගා ද සියල්ල ද නස්ථාවශේෂී මේ මාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු කරුවත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දරවල් ඉද සඳන් යාන වාහන දුන් තලඳුන් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමින් තලඳුමින් බතෙන් බුලතෙන් බෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලක් හිත නැති හිත නැති සෑම සංස්කාර ධර්මත් ශණයක් පාසාම ඇතුව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ ලෝකවත්නා බැවින් අනාත්මයි. ත්‍රිලක්ෂණයේ තටා සීල සංස්කාර ධර්ම ඒකාන්තයෙන් දුක්ඛාරි සත්‍යයි. දුක ඇති කරන තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිවන ඒකාන්තයෙන් නිරෝධ සත්‍යයි. ඒ නිවන ආબોධ කර ගැනීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් විරෝධානාදී පාරමිතානුභාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ලැබියා. සසර තරණය කළ කෙලස් ගිනිමෙල නිවාසාන්ත නිවනින් සනසේවදාල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයෙන් වචනෙන් සෑම කල්ය අපේ ගෞරවාචාර උත්තමාග නමස්කාරය වේවා. අපේ ජීවිතේම පූජා වේවා. අපටත් මේ ජීවිතේ පුරා රැස් කරන සීලම කුසල සම්භාර ධර්ම පාරමී බාටපත්ව සතු බෝධියෙන් සුවතේම චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා පිටුවා ගනිමු. වසර 18කට පෙර අපවත් වේවදාල සම්බුද්ධ ශාසන භාරධාරිය වැඩ සිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දසවැනි මහා නායක දොරන්දර අතිපූජනීය විද්‍යා විසරද රාජකීය පඬිත ඉන්දිරියේ ශ්‍රී උත්තරානන්ද විදාන මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ සිහිපත් කරමින් සද්දනක් පුරා පැවැත්වෙන ඒ මහා පින්කමේ අවසන් ධර්ම දේශනාව හැටියට ගැඹුරු දේශනාවකට පින්නුතුන් සවන් දුන්නා. සැබවින්ම ඒ මාහිමියන් වහන්සේ වාසය වැඩ වාසය කරන කාලයේදී බොහෝම ගැඹුරු දේශනා කරන්න බොහෝම රුචිකත්වයේ උන්වහන්සේගේ පැවතුණා. උන්වහන්සේ බොහෝම ගම්භීර ප්‍රඥා සම්පන්න උත්තමයෙක්. ඒවා කතියේ උගතුන් අතර මම හිතනවා දෙවෙනි තැනක් නෙමේ මුල් තැනක් ලැබෙන තරම් බොහෝම භාවිත ප්‍රඥාවක් මේ මහා නායක මාහිමියන් වහන්සේට පැවතුණා. ඒ මාහිමියන් වහන්සේ ජීවමාන කාලයේත් අපි නිතර නිතර පින් පමුණුවමින් බුදුබාම ලැබේවා කියලා පින් දුන්නා. දැන් අද මේ දවසේදී බුදුමුණ දේශනාවක් පවත්වමින් දේශනා වශයෙන්ොත් මේ මහා විශාල පිරිසක් ඒ දේශනාවට ගෞරව සම්ප්‍රයුක්තව සවන් දීනිනුත් අත්පත් කරගන්නා ලද ඒ මේ පුණ්‍ය සම්භාර ධර්මය විශේෂයෙන්ම අපවත් වේවදාල පූජනීය මානායක මහනිපාණන් වහන්සේට ඒකාන්තයෙන් අත්පත් වේවා ඒ මාහිමියන් වහන්සේට භවයක් භවයක් පාසාම සුගත සංඛ්‍යාත සම්ප්‍රසිද්ධ වෙමින් බෝධි සම්භාර මුදුන්පත් වෙමින් මතු අනාගතයේ පැතු පරිද්දෙන් උතුම් ලෝකුඩා බුදුබාමත් වේවා කියලා අපි ගෞරවයෙන් තුන් පමුණුවෙමු. එවාගෙම මෙම ධර්ම කීර්ත්‍යාරාමයේ නිර්මාතෘවර මම හිතනවා අතිපූජ්‍ය අංචාපල විමල වංශ අනුනායක ස්වාමීන් වහන්සේටත් එවාගෙම පූජ්‍ය ලක්ෂපතියේ සද්ධා සුමන හිමිපාණන් වහන්සේ පූජ්‍ය ඇසෑම් ජාතික දී විද්‍යානන්ද ස්වාමි පාදයන් වහන්සේ පූජ්‍ය ඥාහින්නේ විජිතසිරි ස්වාමින් වහන්සේ පූජ්‍ය බෝමුරියේ ගිනේවංශ ස්වාමින් වහන්සේ කියන මේ සම්භාවනීය ස්වාමින් වහන්සේලාටද මේ පුණ්‍ය ලාභයක් දීමෙන් ඒ මාහිමියන් වහන්සේලාගේ බෝධි සම්භාර මුදුන්පත් වී පැතූ පැතූ උතුම් බෝධියකින් අග්‍රාමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ගෞරවයෙන් පින්පමුදු වෙනවා. ඒ වගේම පරලොව සපත් වූ සීලම දායක දායකාවන් ඇතුළු ඩීජේ අලහකෝන් මෙතුමාණන්ටත් තවත් මේ සහභාගී වෙ සිටින සෑම දෙනාගේ මේ පරලෝකයේ ඥාතීන්ට වාගේ බීජී විද්‍යාතිලක වෙදරාළහමිතුමාණන්ටත් වාගේ ප්‍රජාවතී වික්‍රමගේ මහත්මාවටත් එයදී ජයරත්න මහත්මාවටත් එවාගෙම ඒ ඇතුළු සියලුම සම්භාවනීය දායක දායකා පින්නතුන්ලත් මේ පුණ්‍යලාභයක් වීමෙන් සසර සුගතිගාමීව සුවසේ පාරමී පුරා පැතුම් බෝධියකින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියලා අපි කරුණාවෙන් පින්පමුණු වෙමු. ඒකම මිනිස්ථාන භාර වූද ශාසනා දක්ෂක ලෝකපාලක ආත්මා දක්ෂක වූද නීතලේ පටන් බඹතලේ දක්වා එසෙන්නා ඌද දසදහසක් ලෝක ධාතු වාසී ඌද සම්යද්දෘතික දිව්‍ය රාජ මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මේ කුසල සම්භාරය අනුමෝදන්ව දිව්‍යමය ආයුර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා නාවාරයක් සම්බුදු සසුනේද පූජාව ශ්‍රී ලංකාදීප ධර්මී තලයෙහි අධර්ම බලවේග සියල්ල ඉවත් කරවා දම සියයට සියයක් බෞද්ධයන්ගේ ශේම භූමියක් ධර්මගේටයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් ඉජේ භූමියක් කුද්ධ භූමියක් විසුද්ධ භූමියක් සවිසුද්ධ භූමියක් කුණ්‍ය භූමියක් පාරමී භූමියක් ධර්ම භූමියක් અભේ භූමියක් බාට පමුණුවමින් ශ්‍රී ලංකාද්වීපයේ බෞද්ධ සංකේත බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ආරක්ෂා කෙරෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගේම හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙම කොළඹ අගනුවර වැසියන්වත් අවතගම නගර ලංකාව දඹදිවුතල මේ සක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේකන ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පෙරුවන් සරණ යෙත්වා නිවන් මාර්ග ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රීන් කියන පමුණුවම එවාගේම ආදාපමේ සැනසෙන සම්බුදු සසුනේ නොනැසී නොපිරී අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකා දේශ ධර්මී තලයේ දිදුලමින් දබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රමුඛ බුද්ධ පුත්‍ර මහා සංඝ රත්නයේට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සදාම් ආලෝකයේ කුමුලවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියලා මෛත්‍රී කරමු. වර්තමානයේහි වර්තමානයේහි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක දුරන්දර අතිපූජනීය වේවැල්දෙනියේ මේදාලංකාරාභිදාන මාන්‍යයන් වහන්සේ අසනීපයෙන් වැඩ ඉන්නේ මේ කුසල සම්භාර බලයෙන් ඒ මාහිමියන් වහන්සේට පූර්ණ සුවය ලැබී තා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් දිනසත් සත්වර්ෂාදික කාලයක් බුදුසසුන වෙනුවෙන් චිරජීවනයේ දීර්ඝාස ලැබේවා ඒ මාහිමියන් වහන්සේගේද බෝධි සම්භාර මුදුන්පත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ඒකම කෘතවේදීත්වයෙන් මේ උදාර පින්කම් මාලා වර්ෂයක් පාසා උදාර උත්කස්ව කස්වත් අන්දමින් පවත්වගෙන යන පූජනීය දෙපානම සුගත බන්දු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මෙනි ස්ථානයේ රැඳෙන සීලෝ මහා සංඝරත්නයේද මේ පුණ්‍යලාභයත් වී වහන්සේලාගේද ආයුෂ ආරෝග්‍ය සම්පත් අභිවර්ධනයේ වෙනින් තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා මුදුන් පමුණවාගෙන සතු බෝධි ඥානයෙන් ලෝකෝත්තර නිර්වාණ ආදිගමනයේ පිණිස අනුමෝදන් වදසේකවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. අවසන් වශයෙන් පින්වත් දීගයලහකෝන් මෑණියන් ඇතුළු පවුලේ සිළු දෙනාගේ දායකත්වයෙන් අද මේ ධර්ම දේශනාව පවත්වන්න යෙදුනේ එමෑණියන් ගැන මූලික හැඳින්වීමක් පළමුවෙන් අපට අහන් ලැබෙන බොහෝම සතුටුදායක බුද්ධ ශාස්ත්‍රය වෙනුවෙන් ජීවත් වෙන ගුණවත් මෑණියන්ටත් පවුලේ සැමටත් මෙද සහභාගින සෑම දෙනාටමත් රත්නත්‍රානුභා බලයෙන් සකලාන්තරායේ ਸਰවපද්දරයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය ඇතුව විංසත් සතවර්ෂ කාලෙම දීර්ඝාස ලැබේවා තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූසි මහා ගුණේ අසීමිත ආරක්ෂා පිහිට වේවා රාජසොර සතුරු දින ජන වාසයේ සාවියා උදා විපත්ති වලකේවා කායික පීඩාදියක් කිසි කලක නොම වේවා කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේ දෙලව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළේ අජරාමර සාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනු පිණිස මේ කුසල සම්භාරය දෙපාරමිතා වශයෙන් හේතු වාසනා වේවා කියලා අපි ආශිංසන පූර්වකෝ පින් අනුමෝදන් කරන අතරතේ කෙතකින් අප රැස්පත් කරගත් සකල කුසලානුභාව බලෙන් මේ පින්වා සෑම දිනාකද මෙලව ජාගෙන පරලොව ජාගෙන සසර ජාගෙන කෙලෙසුන් ජාගෙන ආත්මය ජාගෙන බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිහි සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි පින් පමුණුවනවා